ඉන්දික මහත්මයා අවසරයි අපේ හාමුදුරනේ මට ඇත්තටම අර පැහැදිලි කිරීමක් මගේ ඔළුවේ අදහසක් ආවා නමුත් ඒක වංශර කියලා ඒක නිවැරදිද කියලා දැනගන්න තමයි මොනවා තියෙන්නේ වංශර දැන් ලැජ්ජාව සහ බිය වගේ තත්ත්වයක් ගැන සඳහන් කරානේ එතකොට ඒක හරි මට පිළිගන්න පුළුවන් ඊට අමතරව අපි කලින් සතියක අපේ හාමුදුරනේ අර පශ්චාත්තාප වීම ගැන පසුතැවීම ගැන කතා කරානේ. ඔතන හඳුරන්නේ බෙදීම එන්නේ නිකන් අර දැන් යම පසුතැවෙන්නේ යමක් සිද්ධ වෙලා ඉවරයිනේ අපි හඳුරන්නේ. ආ. ඒක ඒ කියන්නේ වෙන්න කලින් පසුතැවෙන්නත් බෑ වෙන වෙලාවෙ පසුතැවෙන්නමකුත් වෙන්නේ ගොඩක් වෙලාවට. ඒක නමුත් ඒ නිසා ඒකට පසුතැවීම කියන්නේ පසුතැවීම කියන්නේ වචනේට. ඔව්. එතකොට අර මේ මේ හිරියොත්ප්ප දෙක පස්සේ වෙන දෙයක් නෙවෙයි නේද අපි හම්තරනේ. ඒක කලින් ඒක හොඳ හොඳ විග්‍රහයක්. ඒක ඇත්තටම ඉන්දික මහත්තයා ඒක මතු කරපු හොඳ තැනක්. හිරියොත්ප්ප දෙක පසුව සිද්ධ වුණාට පස්සේ ඇති වෙනවා පාපය කරලා ඒකට බය වෙනවා. එතකොට ඒක නියම ගුණය නෙමෙයි. එතකොට යමක් කරලා ඒකට පස්සේ ඒක එළි වෙනකොට පස්සේ ලැජ්ජා වෙනවා. එහෙනම් පසුව ඇති වෙනවා නම් ඒක නියමත් නියම ධර්මය නෙමෙයි. ඒක ඇති වෙන්න ඕන වරද කරන්න කලින් పూర్වේ ඒ අවස්ථාව. එහෙම වුණොත් තමයි එතන ගුණය වෙන්නේ. හැබැයි ඒ කලින් ඇති වුණා උනත් සමහර විට ඒක නියම ධර්මය නොවෙන්න පුළුවන්. ඒකයි අර කිව්වේ මේ දැන් සසර පිළිබඳව කෙලෙස් පිළිබඳව දැන් ක්ලේශයක් ඇති වෙන්නට යනවා එහෙම නැත්නම් සංසාරයේ පිළිබඳව අපට බිය పూర్වයේ ඇති වෙනවා ඒ මොහොතේ ඇති වෙනවා ඇති වුණාට එතන අර මග නොමග පේන්නේ නැත්නම් මේක ලෙහා ගන්න හැටි පේන්නේ නැත්නම් අර විෂවෛද්‍යවරයා සර්පයාගෙන් බේරිලා ගියා වගේ මේක කලමනාකරණය කරගන්න ඔහුට තේරෙන්නේ ඒ තේරෙන්නේ නැති වුණාම තමයි තැතිගන්නේ ඒ නිසා ඒක හොඳ අර්ථ විග්‍රහයක්. ඒ පසුව ඇති වුණොත් අපිට ඒක අනිවාර්යයෙන්ම බැහැර කරන්න පුළුවන්. ඒක නිවැරදි ධර්මය නෙමෙයි කියලා. ඒ වගේම పూర్වයෙන් ඇති වුණා උනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. එයත් නිවැරදි ධර්මය නොවෙන්න පුළුවන්.